නමෝ බුද්දාය තෙරුවන් සරණයි සුපින්වත් ඔබ සියලු දෙනාටම අදත් අලුත් දවසක අලුත් බලාපොරොත්තුත් එක්ක ඔබේ දවස ආරම්භන්නට ඇති. ඒ තුලින් ඔබ විශ්වාස කරන්නට ඇති ධම්සරණේ සදහම් පිළිසඳර අදත් අපි අපේ ජීවිත වෙනස් කරගන්න යම් කාරණාවන් සඳහන් කරනවාද යම් කාරණාවන් පිළිබඳව ඉදිරිපත් කරනවාද ඒ දේවල් තුල පිහිටලා අපි කටයුතු කරමින් අපේ ජීවිතය සකස් කරගන්නට ඕනේ කියන තැන ඉඳලා ඔබ ධම්සරණේ වැඩසටහනත් එක්ක එකතු වෙන්නට ඇති. හුරු පුරුදු විදිහටම හෝරාවක කාලයක් අපිට තියෙනවා. ඒ හෝරාවක කාලය තුල අපි අපි සූදානම් ඔබේ ජීවිත සැබවින්ම වෙනස් කරන්නට අපේ ජීවිතය යහපත් මාර්ගයකට අරගෙන කොහොමද අපි අපේ ජීවිතය තුළ තියෙන මේ කෙලෙස් සහගත ස්වභාවයන් හඳුනාගෙන අපි නිසි විදිහට අපේ ජීවිතය ගත කරන්නේ කියන වග අද දවසේදීත් ඔබට පහදා දෙන්න සූදානම්. ඉතින් ඔබ දන්නවා මේ සදහම් පිළිසඳර තනිවම අපි අරගෙන යන එකක් නෙවෙයි අපිට නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා ලබා දෙනවා අපේ පින්වත් මෑණියන් වහන්සේලා. ඉතින් අදත් එලෙසින්ම අප කෙරෙහි අනුකම්පාවෙන් මේ ස්ථානයට පින්වත් පින්වත් මෑණියන් වහන්සේ නමක් වැඩමකොට සිටිනවා. අපි ප්‍රථමයෙන්ම අපේ පින්වත් මෑණියන් වහන්සේ පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා. අවසරයි පින්වත් මෑණියන් වහන්සේ නමෝ බුද්දාය. අද අපි කතා බහ කරන මාතෘකාව ගැන ඔබ දැන් කල්පනා කරනවා වෙන්නට පුළුවන්. අද අපි හිතුවා අපේ තියෙන මේ කෙලෙස් සහගත ස්වභාවයන් හැම කෙනෙකුගේම ජීවිත තුළ යම් යම් කෙලෙස් සහගත තත්ත්වයන් තියෙනවා මේකත් එක්කම කාන්තා පාර්ශවයට ටිකක් විශේෂ වෙන කාරණාවක් ගැන කතා කරන්න. කාන්තාව ගත්තහම බොහෝ දෙනෙක් කියන්නේ මේ ඊර්ෂ්‍යාගත ස්වභාවයකින් යුක්ත පිරිසක් විදිහට තමයි කියන්නේ. තවත් කෙනෙකුගේ දියුණුවට අකමැති, තවත් කෙනෙකුගේ යහපතට අකමැති පිරිසක් විදිහට තමයි මේ සමාජය තුළ කාන්තාව යම් යම් යම් තැන්වල හංවඩු ගහන්නේ. කොහොම වුණත් අපි හිතුවා ඇත්තටම මෙහෙම තත්වයක් තියෙනවාද? තියෙනවා නම් කොහොමද අපි මේ තත්වයන් දුරු කරගන්නේ? අපි කොහොමද අපේ ජීවිතය තුළ තියෙන ඒ කෙලෙස් සහගත ස්වභාවය හඳුනා හදාගන්නේ ඒ තුලින් කොහොමද අපි ධර්මය ගලපාගෙන අපේ ජීවිතවලට පිහිටක් පිළිසරණක් ලබාගන්නේ කියන කාරණාව පැහැදිලි කරගන්නට ඉතින් පින්වත් මෑණියන් වහන්සේ අද දවසේදීත් ඒ කාරණා පිළිබඳව අපිට බොහොම හොඳින් පහදා දී අපි මුලින්ම මේ වැඩසටහනේදී ප්‍රවේශයක් ගමු පින්වත් මෑණියන් වහන්සේ ඇත්තටම මේ කාන්තා චරිතය තුල ඊර්ෂ්‍යාව කියන කාරණාව දකින්නට පේන්නට තියෙනවා නේද? මාගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි නමෝ බුද්දාය. තිරේෂා ඒකට ඒකෙදි භාග්‍යවතුන් වහන්සේ බුද්ධ දේශනේ මම සඳහන් කරන්නම්. එතකොට බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේදී දේශනා කරනවා මේ කාන්තාව කියන කෙනා ගැන උදේට කාන්තාව ස්ත්‍රිය මසුරුකමෙන් ඉන්නවා කියනවා. දැන් ගෙවල් වල ගොඩාක් තියෙනවනේ. මේ වතුර නාස්ති කරන්න එපා. උදේ පාන්දර ඉස්කෝලේ යන්න ලෑස්තින වෙලාවෙ ඉඳලා ගෙවල් වල තියෙනවා. අරක නාස්ති කරන්න එපා, මේක නාස්ති කරන්න එපා. එහෙම කියලා දැන් ඔය අඳෝනාවක් ඇහෙනවනේ. එහෙම. ඒතර උදේ කාලේ මසුරුකමෙන් ඉන්නවා කියනවා. දවල් කාලේ ඉරිසියාවෙන් ඉන්නවා කියනවා. ඒ කියන්නේ ඔන්න දැන් එළියට බහැලා යනකොට අර ගෙදර හොඳට හදලා අපිට නෑ. ආම් බලාපලා අපේ උන්ට තමයි හොඳට ඉගෙන ගන්න බැරි. අරුන් හොඳට යසට ජීවිතය ගත කරනවා අර කියලා හොඳට කසාදයක් කරගෙන. එහෙම කිය කිය දවල් කාලේ ඉරිසියාවෙන් ඉන්නවා කියනවා. රැයට කාන්තාව කාමරාගෙන් ගිනි ගන්නවා කියනවා. එතකොට ඕක අපිට පෙන්නලා දුන්නේ බුදුරජාණන් වහන්සේනේ. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා මේ කාන්තාවගේ ජීවිතේ මේ විදිහට ඉරිසියාව තියෙනවා කියලා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් එහෙම නොවී තියෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේගේ දසබල ඥානයක්. නේ එතකොට ඒක එහෙමනම් අනිවාර්යෙන් අපි තේරුම් ගන්න ඕනේ ඉස්සලාම කාන්තාව විදිහට අපි නිහතමානී වෙන්න ඕනේ අපි තුළ ඒ තුන දුර්ගුණය තියෙනවා කියන්නේ. හැබැයි තිරේෂා අපිට ලැබුණ ලාභය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබුණානේ. ඒතර බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා මේ දැන් මේ සසරේ ඉන්නවා ටිරේෂ සමහර අය මේ දුර්ගුණය දුරු කරන්න පුරුදු කරපුවා. ඒ කියන්නේ සමහර පින්වන්ත අය ඉන්නවා සසරේ අකුසල් දුරු කර කර ආපු කාන්තාවෝ ඉන්නවා. සමහර අයගේ ජීවිතවල ඉරිසියාව නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබුණ එකෙන් අපිට ලැබුණ ලාභය තමයි අපි වාසනාවන්තයි කියන හේතුව තමයි භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්නලා දෙන ඉරිසියාව කියන්නේ අකුසලයක්. බුදුරජාණන් වහන්සේ තැනක දේශනා කරන පින්වත් මහණෙනි මේ අකුසලයේ දුරු කරන්න බැරි නම් මං කියන්නේ නැහැ. අකුසලෙන් යහපතක් වෙනවා නම් මං අකුසල් දුරු කරන්න කියලා කියන්නේ නැහැ. ඒ නිසා මේ අකුසල ඒකාන්තේ මායහපත පිණිස පවතින දුරු කරන්න කියලා බුදුරජාණන් දේශනා කරන දුරු කරන්න පුළුවන් කියලා. එහෙම. කියන්නේ බුදුරජාණන්සේ අපිට අප වෙලා යන අකුසලේ දුරු කරන්න පුළුවන් කියලා. ඒතර එහෙනම් අපි තුල දුරුුණේ තිබුණත් අපි තේරුම් ගන්න ඕනේ අකුසලේ දුරු කරන්න පුළුවන් එකක් කියලා. ඊළඟට ත්‍රිරේෂා මේ ලෝකේ මේ දුර්ගුණයත් එක්ක හිටපු කාන්තාවෝ මේ ඉරිසියාව කියන එක සම්පූර්ණයෙන්ම දුරු කරලා තමන්ගේ ජීවිතේ පරම පාරිශුද්ධත්වයට පත් කරා. උත්තම භාවයට පත් කරගත් උත්තමාවිය මේ ලෝකෙ හිටියා. රහත් ත්‍රණින් වහන්සේලා ගත්තොත් උන්වහන්සේලාගේ ජීවිත ඉරිසියාව නැහැ. උන්වහන්සේ සම්පූර්ණයෙන් ඉරිසියාව දුරු කරගත්තා. ඉතින් ඒ නිසා ඒ කාරණා ටික අපි තේරුම් අරගෙන අපි තුල මේ දුර්ගුණ තියෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. ඊළඟට ත්‍රිරේෂ ඒකෙදි දැන් අපි ඉරිසියාව කියලා කතා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඉරිසියාවත් එක්ක තව කුසලයක් තියෙනවා. එකන මේ දෙක එකට තියෙන එහෙම ඉච්චා මච්චරිය කියලා අපි කියන්නේ භාග්‍යතුන් හස පෙන්ලා දෙන ඉරිසියාවයි මසුරුකමයි. දවසක් සක්දෙවිඳු ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි මේ මිනිස්සු අනේ අපි රණ්ඩු කරන්නේ නැතුවෙමු සමගියෙමු කලකෝලාහල නැතුවෙමු අපි එකට එකතු වෙලා යමු කියලා කතා කරනවා කියනවා. හැබැයි කවදාවත් එකතුවක් නැහැ කියනවා. ඇයි කියලා අහන හැම වෙන්න හේතුව. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා සක්ත දේවේන්ද්‍රය ඒකට හේතුව තමයි මිනිස්සුන්ගේ හිතේ ඉරිසියාවයි මසුරුකමයි තියෙනවා කියනවා. ඉච්ඡා මච්චරි ඉරිසියාවයි මසුරුකමයි නිසා තමයි සමගියක් නැත්තේ කියනවා. කලකෝලාහල තියෙන්නේ. එක එකනාගේ අමනාපකම් තියෙන්නේ කියනවා. ඒතර සක්‍රදේවේන්ද්‍රයා අහන ස්වාමීන් එතකොට මේ ඉරිසියාවටයි මසුරුකමටයි හේතුව මොකද්ද කියලා අහනවා. භාග්‍යතුනාහි දේශනා කරනවා දේවේන්ද්‍රය ඒකට හේතුව තමයි ප්‍රිය අප්‍රිය බව කියනවා. ඒ කියන්නේ තිරේෂ දැන් අපිට ඉරිසියාව ඇති වෙන්නේ අපි යමකට ප්‍රියයි. අපිට ලැබෙන්නේ නැහැ. දැන් අපිට රූපෙට කැමති රූපය අපිට ලැබෙන්නේ නැහැ. එතකොට ඔන්න අපිට අප්‍රිය තව කෙනෙක්ට ඒක ලැබෙනවට. ඒතර බුදුරජාණන් වහන්සේ ඒකෙදි ඉරේෂ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ඉරිසියාව කාරණා කිහිපයකට. මේකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරන වන්න මච්චරිය, කුල මච්චරිය, ධම්ම මච්චරිය, ලාභ මච්චරිය, ආවාස මච්චරිය. ඒ කියන්නේ වන්න මච්චරිය කියලා කියන්නේ ඔන්න කෙනෙක්ට රූපය තියෙනවා. ඒතර දැන් මට ලස්සන රූපයක් නැහැ. මං කැමතියි මට රූපයක් තියෙනවට. උනට මාත් එක්කින් තව කෙනෙක් ඉන්න එයාට රූපේ තියෙනවා. එතකොට මට දැන් අනි මට නෑනේ නැති එක හරයට තියෙනකොට මගේ හිතේ අකමැත්තක් එනවා. මට නෑනේ මෙයාට තියෙනවා. අන්න ඒ අකමැත්ත තමයි ඉරිසියාව කියලා කියන්නේ. එතකොට අරයට ලැබෙනවට කැමති නෑ. ඔන්න මසුරුකම එනවා. ඊට පස්සේ ඔන්න දැන් අපි කැමති අපිව පිළි අරගෙන පිරිසක් එක්ක ඉන්නවට. එතකොට පිරිස නෑ අපිට කුලමච්චරිය. නේ එතකොට ඔන්න දැන් මොකද කරන්නේ අනික් කෙනාට හැම වෙලේම කතා කරනවා ළඟින් ගියත් hina වෙනවා කොහේ හරි තැනකට ගියත් රස්සාව කරන්න ගියත් අනිත් අය එකතු වෙනවා. ඒතර අපි කැමති කැමති දේ අපිට නැහැනේ. ඔන්න ඉරිසියා වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධම්ම මච්චරිය. ඒ කියන්නේ ඔන්න අපි ඉගෙන ගන්න කැමති. ගොඩාක් ළමයි තියෙන ඉගෙන ගන්න ආසයි. ඒනට ඉගෙන ගන්න බෑ. පාඩම් මතක හිටින්නේ නෑ. එතකොට මොකද කරන්නේ? දැන් ඉරිසියාව කියන්නේ දන්නේ නෑනේ. ඉගෙන ගන්නවට ඔන්න කැමති නැතුව පාඩමක් අතපහුණත් කියලා දෙන්නේ නෑ. නේ? Tamanට නැහැ. අනික් කෙනෙක්ට තියෙනවා. ඔන්න එතකොට ඉරිසියා වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආවාස මච්චරිය. ඔන්න දැන් ගෙවල් දොරවල් හොඳට හදලා තියේදී අරුන්ට හොඳට තියෙන අපිට නෑනේ. කියලා දැන් උන් අපි මොකද කරන්නේ? ඒක දිහා බල බල ඉරිසියා කරනවා. අපිට තියෙනවා නම් කැමති. හැබැයි අපිට ලැබෙන්නේ නැති නිසා අපි ඒකට ඉරිසියා කරනවා. අපි හිතේ අකමැත්ත ඇති වෙනවා. ඊට පස්සේ ඊට මේක අකුසලයක් කියලා දන්නේ නෑනේ. දැන් අපි දන්නේ නෑ මේක මේ ඉරිසියාව කියන අකුසලයක් කියන. දැන් ඔය ඔක්කොම වෙන්නේ ඊටරේස ඇත්තටම අර භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ අපේ ජීවිතවලට සම්බන්ධ වෙලා නැති නිසා. ගොඩාක් ඔය ප්‍රශ්නේ වෙන්නේ. ඒතොර ඇත්තටම අපි දන්නව නම් කාට හරි රූපයක් ලැබෙනවා නම් ඒ හැමදේම ලැබෙන්නේ මොන හරි දෙයක් ලැබෙනවා නම් එයාගේ පිනකට කියලා. එහෙමයි. ඒතර අපි තේරුම් ගන්න ඕනේ පින අපිට නෑ. නේ එතකොට අපි ප්‍රිය වුණාට ඒක ලැබෙන්නේ නැති නිසා කියන වැටහීම නැති නිසා තමයි ඊට පස්සේ අපිට තියෙන්නේ කොහොම හරි අරක අපිට ලබා ගන්න. ඊට පස්සේ පුළුවන් තරම් දේවල් කරලා අර බලෙන් ඒ දේවල් ගන්න හදනවා. නේ එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ ඉරිසියාව කියන කිස්සලාම අකුසලයක් කියලා අඳුනගෙන දුරු කරන්න කියනවා. ඉතින් ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ අපි තුළ මේ දුර්ගුණේ තියෙනවා කාන්තාව විදිහට පොදුවේ. අපි ඒක දුරු කරේ නැත්නම් අපිට මහා අවාසනාවන් තිරණමක් අත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ලැබිලා තිනු ඒක දුරු කරන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දුන්නා. ඉතින් ඒ නිසා ඒ ගුණධර්මයන් අපේ ජීවිතවලට එකතු කරගෙන පුරුදු කරගනිමින්ම තමයි අපේ ජීවිතේ ගත කර යුත්තේ ගෙන යන්න ඕන කටයුතු කරන්න ඕන. ඉතින් ඒ කාරණාවට තමයි අපි ඔබට මේ විදිහට අත්වැලක් සපයන්නේ මේ ධම්සරණී සදහම් පිළිසඳර තුළින් විශේෂයෙන්ම කාන්තාවන්ට සුවිශේෂී කොටගෙනම මේ කාරණාවන් පිළිබඳව මෙලෙසින් සාකච්ඡාවට බඳුන් කරන්නේ. ඉතින් පිනන් මෑණන් වහන්සේ දැන් මීළඟට අපි කතා කරන්න ඕන මේ සමාජය තුළ විවිධ වූ තැන්වල විවිධ ස්ථානවල ප්‍රශ්න හටගන්නට මේ කාරණාව හේතුවක් බවට පත් වෙලා තිනවා. විශේෂයෙන්ම අපි සාමාන්‍යයෙන් කතා කළොත් එහෙම පවුල් සංස්ථාව ඇතුළේ බිඳ වැටීම් වලට ලක් වෙන කාරණාවක් විදිහට ආදර සම්බන්ධතාවල බිඳ වැටීමක් වෙන කාරණාවක් විදිහට තව රැකියාවක් බැලුවත් පාසල් තුල ගත්තත් කොතනක කොහොම කොයි විදිහට ගත්තත් මේ හේතුවක් නිසා මේ මේ මේ ඊර්ෂ්‍යාව කියන දේ හේතුවක් කරගෙන යම් යම් තැන්වල ගැටුම් ඇතුළේ ඇතු ගැටුම් ඇති වෙන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. එතකොට පින්නත් අපි මේ කාරණාව දේශනාව ගැනත් යම් පැහැදිලි කිරීමක් සිදු කරගෙන ගියොත් එහෙමයි තිරේෂා දැන් අපි ගත්තොත් දැන් අපේ සම්බන්ධතා දෙරලා දෙදරලා යනවා කියන එක නේ කියන්නේ ඉස්කෝලේක වේවා යාළුවෝ අතර ඊට පස්සේ පෙම්වතියයි පෙම්වතියෙක් වෙන්න පුළුවන් තරුණ දරුවෝ වෙන්න පුළුවන් බිරිඳ ස්වාමියා වෙන්න පුළුවන් ඒකෙද තිරේෂා දැන් උන් අපි දැන් කතා කරන්නේ භාගදනස් අපිට පෙන්නලා දුන්නානේ රූපෙට ඉරිසියාව ඇති වෙනවා දානෙට ඉරිසියාව ඇති වෙනවා ඊට පස්සේ පිරිස ඉන්නකොට ඉරිසියාව ඇති වෙනවා අපිට කැමැති අපිට ලැබෙන්නේ නැහැ නේද ඕකනේ ප්‍රශ්නේ එතකොට තිරේෂා දැන් ගොඩාක් වෙලාවට දැන් අපි තුමු තරුණ දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. තරුණ ගෑන් ළමයෙකුයි පිරිමිලාමයෙකුයි ඉන්නවා. දැන් ඔය දෙන්න මේ දැන් දෙන්නට දෙන්න ඉඳදී දැන් දෙන්නම කැමති රූපේ තියෙනවට. දැන් අපිට දුවට ලස්සන රූපයක් නැහැ. පුතාට ලස්සන රූපයක් තියෙනවා. ඊළඟට දුවට පිළිගැනීම තියෙනවා. පුතාට පිළිගැනීම නැහැ. ඔය වගේනේ දැන් තියෙන්නේ. එතකොට දැන් දෙන්නම කැමති දෙන්නටම තියෙනවට. නමුත් නැති වෙනකොට දෙන්නට දෙන්න කැමැත්ත තියෙන දේ නැහැනේ. ඊට පස්සේ ඒකෙදි වෙන්නේ තිරිෂා ඉස්සෙල්ලාම දෙන්නට දෙන සැකේ ඇති වෙනවා. ඒ කියන්නේ සැකේ ඇති වුණාට පස්සේ දැන් සමහරලාට දැන් ලස්සනට ඇඳලා ගියත් සැකයි. මෙයා කොහෙද දන්නේ මෙච්චර ලස්සනට හැඩ වෙලා ගියේ. ඊට පස්සේ ෆෝන් එකට කෝල් එකක් එනවා. කාත් එක්කද ඔච්චරලා කතා කරේ? ඊට පස්සේ සැකේ දැන් සැකේ. ඒ කියන්නේ මේක වෙලා තියෙන්නේ දැන් මෙයාට මේක ලැබුණේ පිනෙන් කියන එක අපිට දැන් විවාහ වෙන්නේ දැන් අර අපි කතා කරන්නේ දැන් අපි පසුගිය සාකච්ඡාවේදී පින්නත් මෑන්නාසලා අපිට පැහැදිලි කරලා දුන්නා. දැන් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ ධර්මයේ නැති ජීවිත නිසානේ අපිට. එහෙම. එතකොට ධර්මයේ තුලින් අපේ ජීවිතේට රැකවරණයක් නැති වෙනකොට අර විවාහ වෙන්නේ ධර්මයේ නැති අය. නේ තාක්ෂණයත් එක්ක එකතු වෙලා සසරක් ගැන දන්නේ සිල් රකින්න ඕනේ කියලා දන්නේ ඊට පස්සේ ගරු කරන්න ඕනේ කියලා දන්නේ එක එකනා මේ තමන්ගේ කුමරි බඹසර ආරක්ෂා කරගෙන පිරිසිදු ජීවිතයක් ගත කරන්නේ දෙමව්පියන්ගේ ආශිර්වාදය ලබා ගන්න එහෙම ජීවිත ගත කරපු අය නෙමෙයිනේ දැන් උණු තරුණ පරම්පරාවට ආවා ඉස්කෝලේ යනකොට පොත්වල හිටියා ඊට පස්සේ විභාග කරා රස්සා කළා දැන් උණු විවාහ වුණා දැන් විවාහ වෙලා දැන් උන තරුණ වයසට ආවා කියමුකෝ. දැන් තරුණ වයසට ඇවිල්ලා ඉඳද්දි දැන් අරයා අරයා කාත් එක්ක හරි කතා කරත් මෙයාට සැකයි. ලස්සනට ඇඳලා ගියත් සැකයි. ඊළඟට රස්සාව කරන තැන වැඩිපුර කවුරු හරි එක ගැවසෙනවා නම් ඒත් සැකයි. දැන් ඔන්න එතකොට මේ සැකේ ඊට පස්සේ දෙන්න ඔන්න බහින් බස් වෙනවා. සැකී ආවට පස්සේ දෙන්න බහින් බස් වෙනවා උඹ මෙහෙම කරා මෙහෙම කරා දැන් කසාද මැදන ඉන්න දෙන්නේ කිම් විවාහ වෙලා ඉන්න දෙන්නේ එතකොට ඇයි උඹ මෙහෙ ගියේ මෙහෙ ගිය කරන බහින් බස් වෙනවා ඊට පස්සේ උන ටික දවසක් යනකොට ගහ මරා ගන්නවා. ඊට පස්සේ උන විවාහය ඉවරයි. මේ ඔහොම නෙවෙන්නේ. ඊළඟට දැන් එතකොට ඒ දෙන්න අතර විශ්වාසයක් තියෙනවා නම් මෙයා හොඳට සිල් රකින්න කෙනෙක්. නේ. ඊට මෙයා කොච්චර වුණත් මේ වැරදි දෙයක් කරන්නේ නැහැ කියලා දෙන්නට දෙන්න ගොඩනගාගත් එකිනෙකා ගැන විශ්වාසයක් තියෙනවා නම් තරුණ විවාහ නොවන දරුවෝ ඉන්නවා නම් ඒ දෙන්නට දෙන්න මෙයා මේ කුමරි බඹසර රකින්නවා කුමරි බඹසර රකින්නවා කියලා දෙන්නට දෙන්න ගොඩනැගිච්ච විශ්වාසයක් තියෙනවා නම් ධර්මයේ ඒතර දැන් සමහර අය කියන්න පුළුවන් ඉරිසියාවෙන් ආන් මෙයා මෙහි ගියා වාහනේද සමහරට රාජකාරී කටයුතු කරන තැන්වලදී දැන් අපි තරුණ දුවෙක් කියමුකෝ එයාට ඒ කාර්යාලයේ වැඩ කටයුතු වල සමහර වෙලාවට යන්න වෙනවා සමහරට පිරිමි කට්ටියත් එක්කම යන්න වෙනවා. ඒක වාහනේ නැගලා යන්න වෙන වෙලාවල් තියෙනවා. එතකොට දැන් මේ තරුණ පුතා දන්නවා නම් මගේ මගේ මේ ඉන් මගේ පෙම්වතිය සීල් රකින්න කෙනෙක්. නේ එහෙම කියලා ඒ දෙන්නට විශ්වාසයක් තියෙනවා නම් අර දැන් ඒ රැකියාවේ වේවා කොහේ හරි වේවා ඒ ගත කරන ජීවිතයට එක එක දේවල් මුණ ගැහෙනවනේ ඒ ඔස්සේ දෙදරලා සැකේන්න එනවා වෙන්න පුළුවන් හැබැයි බහින් බස් වෙලායි බැඳීම් දෙදරලා යන්නේ ඊළඟට ඉස්කෝලේක ගත්තොත් තිරේෂා හරියට ගෑනු ළමයි අතර තියෙන එකක් තමයි වෙරිසියාව කියන එක. දැන් අපි ගත්තොත් මේ ඇඳුමක් මාරු කරගන්නේ නැහැ. පොතක් පතක් විභාගයක් ලඟ වෙනකොට නෝ ෂෝට් නෝට් එකක් දෙන්නේ නැහැ. මගහැරුණ නෝට් එකක් දෙන්නේ නැහැ. ඒ තමන්ව ඉක්මවලා යයි කියලා. එතකොට සමහර ගුරුවරුත් ඉන්නවා අපේ දරුවට අපේ දරුවෝ අපේ දරුවෝට වඩා මුන් ඉගෙන ගන්නේ කියලා උගන්වන්නේ නැහැ. මේ එතකොට අපි තේරුම් ගන්න ඕනේ කාට හරි මොකක් හරි දෙයක් ලැබෙන්නේ එයා ඒ සසරේ අරගෙන ආපු දෙනේ. එතකොට අපිට ඒක නැත්තේ අපේ සසරේ වරද්දව ගත්ත එකක් නේ. එතකොට සසරේ වරද්ද හදාගන්නේ නැතුව අපි ඒක බලෙන් අරගන්න ගියොත් අපි නැසෙනවනේ. කියන්නේ ඊට රූපේ ලැබෙන්නේ පිනකට. එහෙමයි. එතකොට අපිට රූපේ නෑ කියලා අපි ඒ රූපේ ලබා බලෙන් ලබා ගන්න ගියාට අපිට බෑනේ. එහෙම. අපි කසාද බැඳලා ඉන්නවා කවුරු හරි කෙනෙක්. ඒ කසාදේ දරුව දෙන්න හොඳට සතුටින් ඉන්නකොට තවත් බැඳපු කෙනෙක් හිතනවා නම් මගේ මිනිස්සයා මෙහෙම නෑනේ මට මෙහෙම කෙනෙක් ඉන්නවා නම් කියලා ඒ විවාහය කඩාකප්පල් කරන්න යනකොට අපිට මේ ජීවිතේ සාර්ථකත් නෑ. ඒක ලැබුණේ පිනකටනේ. ඒක අපිට ඒ පින නැහැ. මේ ජීවිතේ ලැබුණ නැති කලින් වැරද්දට කලින් වැරද්ද තේරුම් ගත්තේ නැති වුණාට පස්සේ මේ ජීවිතේත් වරද්ද ගත්තනේ. දිගින් දිගටම වැරදි වැරදි යනවා. පාසා දරුවන්ටත් එහෙමයි. තමන්ට ඉගෙන ගන්න බැරි තමන්ට මතක හිටින දේ පින කරගෙන නැහැ. එතකොට ඒකට උපකාරයක් කරොත් අපිට මේ ජීවිතේ නැති දේ ඊළඟ ජීවිතේ ලබා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කර්මවාදී ක්‍රියාවාදී. ඒ කියන්නේ කර්මයේ දායාද කරගත්ත ක්‍රියාවට අනුව අපේ ජීවිතේ සකස් වෙන්නේ. ඒතර එහෙම ධර්මයක්නේ භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දෙන්නේ. ඒතර ඒ වැටහීම අපිට නැති නිසාම තමයි ඇත්තටම අපේ ගෙවල් දොරවල් වල දරුවෝ දෙමව්පියෝ අතර ඊට පස්සේ අන්තිමේට අසල්වැසියෙකුත් නැහැ. නේ බලන්නකෝ දැන් ගෙවල් වල බල බල කියන අරුන්ට හොඳට ගෙවල් දොරවල් හදාගෙන හොඳට ඉන්නවා. අපිට තමයි ගෙවල් දොරවල් නැත්තේ කියලා ගෙදර මිනිස්සයා කරඬු වෙනවා. ඊට පස්සේ අපේ උඹලට තමයි හොඳට ඉගෙන ගන්න බැරි. අරුන් හොඳට ඉගෙන ගන්නවා. උඹලට තමයි හොඳ රස්සාවක් නැත්තේ. ඊට පස්සේ ගෙදර සතුටක් නැහැ. අල්පු ගෙදර මේ මිනිසුත් එක්කත් නයි වෛරයි. හිත හිතවතෙකුත් නැහැ. නේ. ඉතින් ඒ නිසා ඒ සැකයකට ඇවිල්ලා තමයි එයාලගේ ජීවිත බිඳිලා යන්නේ. ඉතින් ඒ නිසා මේ අර පින්නත් මැන්නන්සේ බොහොම හොඳ තැනකට මේ කතාව අරගෙන ආම දැන් ඔය සංසන්දනය කියන කාරණාවත් එක්ක නේද පින්නත් මැන්නන්ස ඔය විදිහට ප්‍රශ්න ඇති වෙන තැනට පත් වෙන පින්නත් මැන්නන්සම කිව්වා අර එහා ගෙදර හොඳට හදලා තියෙනව නැත්තම් එහා ගෙදරට අලුතෙන් මොන හරි බඩු මුට්ටු ගෙනවනම් මෙහා ගෙදරද බලාගෙන ඉන්නේ මොනවද ගේන්නේ කියලා. එතකොට මේ ගෙදරින් උත්සාහ කරන්නේ හැම වෙලාවෙම අර එහා ගෙදර ගෙනාවට වඩා වැටි වැටෙනාකමක් තියෙන එහෙම නැත්තම් ඊට වඩා ඉහළ පෙනුමක් තියෙන දේවල් කරන්න. ඉතින් එහෙම කරන්න ගිහිල්ලා අමාරුවෙ වෙඩිච්ච අයත් ඕන තරම් ඉන්නම පස්සේ ලෝකෙටම ණය වෙලා අවසානයේ ණය ගෙවා ගන්න බැරුව ණයබරෙන් මිරිකිලා අවසානයේ ජීවිතවලින් පවා වන්දිගේ පාර්ශවයන් ඊට ඒ විවාහයන් දෙදරා යන තැනට කටයුතු වෙච්ච පාර්ශවයන් ඕන තරම් මේ රට තුළ ඉන්නවා. ඒවට උදාහරණ තෝරන තරම් අපිට මේ සමාජය තුළින්ම ලබා ගන්න පුළුවන්. පිනත් වෙනස ඔය සංසන්දනාත්මකව බලන කාරණාව ගැනත් අපි මතක් කරොත් එimhe ඒකේ තුලත් යකෝ හානියක් තියෙනවා. ඇත්තටම පාසල් තුල, කාර්යාලය තුල වේවා, පවුල තුල වේවා, අසල්වාසීන් මිත්‍රයන් අතර හෝ ඒවා ඥාති මිත්‍රාදීන් අතර මේ බොහෝ දුරට මේ ගැටලුව තියෙන මේ සංසන්දනාත්මකව බලන්න ගිහිල්ලා ප්‍රශ්න ගොඩාක් ඇති කරගෙන ඉරිෂියාවත් එක්කම මේ කාරණාවන් ගැටුම් වලට මුල් කරගෙන මෙහෙම හේතු සාධකයක් බවට පත් කරගෙන තියෙනවා. පින්නත් මෙන්න අපිට මේ කාරණාවත් පහදා දෙන්න. එහෙමයි ටිරේෂා. ඒකෙදි දැන් අපි සංසන්දනය කරන්නේ දැන් අර භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය හරි ලස්සනයි කියන්නේ ටිරේෂා. අපිට සංසන්දනය කරන්න තියෙන අර ටික විතරයි. කුල මච්චරිය, ආවාස මච්චරිය දැන් බුදුරජාණන් වහන්සේ කියවනේ ඔන්න ගෙවල් දොරවල් හදලා තියෙනකොට ඒවට ඉරිසියා වෙනවා. එහෙමයි. ඒවට ඔන්න අපි අපි සංසන්දනය කරනවා. ඊට පස්සේ ලස්සන රූපයක් තියෙනවා නම් ඒ රූපෙට සංසන්දනය කරනවා. නේද? දැන් ඉරිසියාව ඇති වෙන්නේ ඒකටනේ. ඊළඟට අපි වටේ පිළිගැනීම නැතුව අනික් අයට පිළිගැනීම තියෙනකොට ඒකට සංසන්දනය කරනවා. අන්න අර කිව්ව හොඳට පිළිගන්නවා අපිට නෑනේ. එහෙම කියලා. ඊට පස්සේ අනු බුදුරජාණන් වහන්සේ දේශනා කරන කෙනෙකුට හොඳ හැකියාවක් තියෙනවා නම් එක එක ඉගෙන ගන්න පුළුවන්, රැකියාව කරන තැන දක්ෂයි, එහෙම තියෙනවා නම් උන්ට විතරයි පුළුවන් අපේ උන්ට බෑ කියලා ඔන්න එතන ඇති වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දැන් මේ අවුරුදු ගානකට කලින් නෙවෙයි ධර්මයේ දේශනා කරේ. අදටත් එතකොට මිනිස්යාගේ ජීවිතේ ඉරිසියාව ඇති වෙනවා ඒ තුල. ওই කාරණාවලින් බැහැරව නෙවෙයි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කර අපි දැන් ඔතන මොකද කරන්නේ? අර ප්‍රියාප්‍රිය බවත් එක්ක ඉරිසියාව ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි කැමති මේ අපිට රූපය ලැබෙනවට. ඒතකොට දැන් අපි අනික් කෙනා ලස්සන කෙනා දිහා බලලා අපි හිතන මට රූපයක් නැහැ. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? අපි ඒ රූපේ ලබා ගන්න පුළුවන් තරම් දේවල් කරනවා. ඒකෙදි මේ හරිය ලස්සනයි කියලා ශභාග්‍යතුනාදී දැන් අපිට කියලා දුන්නනේ මේක ඉරිසියාව කියන්නේ අකුසලයක් කියලා. එහෙම. ඒතකොට දැන් බුදුරජාණන්සේ දේශනා කරනවා මේ ඉරිසියාව තියෙන කෙනා ඒ කියන්නේ ඉරිසියාවත් එක්ක මසුරුකම හැම වෙලේම එකට තියෙන කියනවා. අනික් කෙනාට ලැබෙනවට කැමති නැහැනේ. ඒතකොට ඉරිසියාව තියෙන කෙනා හිසේ තියෙන බරක් බිම තියනවා වගේ යන්නේ නිරේ කියනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් කයින් වැරද්දක් කරනවා නම් අපිට පේනවනේ. බිරිඳක් වේවා, දරුවෙක් වේවා, තරුණියක් වේවා, එයාගේ කයින් මොන හරි අකුසලයක් වෙනකොට මේ පුතේ ඔයා වැරදි ඔය කරන දේ. ඔයාවම කරන්න එපා කියලා තමන්ගේ බිරිඳව හදාගන්න පුළුවන්. ඊට පස්සේ වචනේ කතා කරන දේවල් වැරදි වෙනවා නම් බොරු කියනවා නම් එතකොට පේන දෙයක් නේ. එහෙමයි. ඒතකොට ඒකත් හදාගන්න පුළුවන්. හැබැයි ඩිරේෂ කාගේ හරි බිරිඳට සැමියාට ඉරිසියාව ඇති වෙනවා නම් නේද? එතකොට කාටවත් කියන්න බෑනේ. ඔයාගේ තීරසියාව ඇති වුණා ඔන්න කියලා අපිට පෙන්වන්න බෑනේ. එහෙම. දැන් ප්‍රියෙදිට පෙන්වන්න බෑ ආන් ඔයාගේ තීරසියාවක් ඔය හට අරගෙන තියෙන කියලා පේන්නේ නෑනේ. එහෙම. ඒතර තම තමන් බුදුරජාණන් වහන්සේකෙදි කියන පඤ්ඤාය දිස්වා දිස්වා පහතබ්බා. ඒ කියන්නේ හිතේ හට ගන්න අකුසල් සිහියෙන් ඉඳලා දැකදක තමයි දුරු කරන්න තියෙන්නේ. කියන්නේ තමන්ගේ හිත යට ගන්න අකුසලයේ තමන් දකින්න ඕනේ. දැන් බුදුරජාණන්සේ දේශනා කර රූපයේ ලස්සනට තියෙනකොට තවත් කෙනෙක්ව දැක්කහම මට අනේ මට නෑනේ මේක මට තියෙනවා නම් කියලා හිතනකොට මම දැනගන්න ඕනේ ඔන්න මට අකුසලයක් ඇති වුණා. ඒතර යාට තියෙන්න ඕනේ වැටහීමක් අර අකුසල් ගැන භාග්‍යතුන් වහන්සේ කියලා දුන්න එක. ඊට පස්සේ ඔන්න හොඳට ඉගෙන ගන්න කෙනෙක් දැක්කහම අපි ඔන්න හිතනවා මේ මට ඉගෙන ගන්න බෑනේ. ඔන්න ඊට පස්සේ අර ඉගෙන ගන්න කෙනාට පුළුවන් තරම් වලකපනවා. ඊට පස්සේ ගුරුවරුන් ගැන අපහද වෙනවා ඊට පස්සේ ගුරුවරුන්ගේ හිත් බිඳවනවා ඊට පස්සේ පාඩමක් අතපසුනොත් ඒකේ නෝට් එකක් දෙන්නේ නැහැ විභාග ලං වෙනකොට පොත්පත් හංගනවා ඊට පස්සේ දන්නේ නැති දෙයක් කියලා දෙන්නේ නැහැ එතකොට දැන් යාළුවෝ යාළුවෝ අතරත් සම්බන්ධතාවය නැති වෙලා යනවා හිත හරියමන් යාළුවෙකුත් නැති වෙනවා නේ ඒතර අපි තේරුම් ගන්න ඕනේ තිරේෂ ඉගෙන ගන්න බැරි එක අපිට තියෙනවා නම් ඒක මං සසරේ අරගෙන ඇවිල්ලා නෑ මට වැරද්දක් වෙලා ඊළඟට විවාහ ජීවිතය ගත කරන දෙන්නෙක් යා හොඳට සමගියෙන් ඉන්නකොට අර මිනිස්සයා වගේ මගේ මිනිස්සයා නෑනේ අර ගෑණි වගේ මගේ ගෑණි නෑනේ එහෙම කරන්නේ නැත්නම් ඔය ගෑනු කෙනා මේ බිරිඳ හරි සංසන්දනය කරන්නේ එහෙමයි අර ගෙදර හොඳට කාලා බීලා සතුටින් ඉන්න අපිට සතුට නෑනේ එහෙමයි නේද එතකොට පෞල් ජීවිතයක් වැරදෙන වැරදෙන අකුසලයේ අපි අතින් වෙලා එතකොට ඒක දිහා බලාගෙන හූල්ල හූල්ල ඒ සතුට නැති කරන්න අපි මොකක් හරි එකක් කරොත් ඒක අපිට බලෙන් ලබා ගන්න හැදුවොත් නේද අපි ඇත්තට වෙනසිලා යනවනේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිරිස පිළිගැනීම. දැන් ඉරිසියාව කරනකොට ත්‍රිවේශා ලැබෙන මේ විපාකේ තමයි පිළිගැනීම නැති වෙනවා. ඒතර සසරේ පිළිගැනීම නැත්නම් අපි සසරේ ත්‍රිසියා කරලා මේ ජීවිතේ කවුරු හරි ප්‍රසිද්ධ පිළිගන්න කෙනෙක් ඉන්නවා නම් හැමෝම ප්‍රියමනාප කෙනෙක් ඉන්නවා නම් එයාගේ අද අඩුපාඩු කියලා එයාගේ හිත් බිඳවලා එයාගේ පිළිගැනීම නැති කරනවා නම් ඊළඟ ජීවිතෙත් පිළිගැනීම නැති වෙන එකක් නේ අපි කරගන්නේ. ඒතකොට ඒ පවත් කරගෙන. ඒතකොට මේ සංසන්දනය කර කර අපි තේරුම් අපි අකුසලයේ කියලා තේරුම් අරගන්නේ නැති වුණොත් මේක ඇත්තටම අපි තුල තියෙන අකුසලයක්, අපේ තියෙන දුර්ගුණයක්, කාන්තාවට විශේෂයෙන් තියෙන දුර්වලතාවයක් අපි මේක තියාගත්තොත් නිරේට යන්නේ කියන වැටහීම නැතිනොත් සංසන්දනය කර කර ගෙවල් දොරවල් දිහා බල බල, අල්ලපු ගෙවල් වල දරුවෝ දිහා බල බල රස්සාවල් කරන දිහා බල බල ඉගෙන ගන්න ඒවල් දිහා බල බල අපි සිතෙන්, කයෙන්, වචනයෙන් අකුසල් කරගෙන කොහෙන් නවතියද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා ඒක හොඳට අපි තේරුම් ගන්න ඕනේ මේක අකුසලය දුරු කළ යුතු ළඟ තියා ගන්න ඕන එකක් නෙවෙයි කියලා. මම පින්වත් මෑණියන් වහන්සේ අපි අද මේ කතා බහ කරමින් ඉන්නේ කාන්තාව සහ ඊර්ෂ්‍යාව කියන කාරණාව පිළිබඳවනේ. ඒකට පින්වත් මෑණියන් වහන්සේම අපිට කලින් භාග්‍යවතුන් වහන්සේම මේ කාරණාව පිළිබඳව දේශනා කරලා තියෙන ආකාරය පිළිබඳව යම් සඳහන් කිරීමක් කළා. දැන් අපි මේ දැනගන්න ඕන පින්වත් මෑණියන් දැන් ඔබ වහන්සේම අපිට පැහැදිලි කරා මේ මේක කර්මය රැස් වෙන හේතුවක් කියලා. ඊළඟට අපිට මේ මේක නිරේගාමී වෙන්න පුළුවන්, අපායගාමී වෙන්න පුළුවන් අකුසල කර්මයක් විදිහට පෙන්වා දුන්නා. එතකොට මේක බරපතල පාප කර්මයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. පින්නත් මැනනස් අපිට මේ ගැනත් පහදා දෙන සේක්වා. එහෙමයි තිරේෂා ඒකෙදී මේ හරි ලස්සන සිදුවීම් තියෙනවා තිරේෂානේ භාග්‍යතුනාසික බුද්ධ දේශනවල අතීත සිදුවීම් භාග්‍යතුනාසි අපිට පෙන්නලා දෙන්නේ දැන් අපි ගත්තොත් ජාතක කතා එහෙමයි ඊළඟට දැන් ඔනේ പ്രേතවත්තු විමානවත්තු ඊට පස්සේ ධම්මපදයේ විස්තර අපිට කියලා දෙනවනේ එහෙමයි එතකොට තිරේෂා භාග්‍යතුනාසි ඒක අපිට පෙන්නලා දෙන්නේ පින්වත් මහණෙනි ඔන්න මං කතන්දරයක් කියනවා එහෙම කියලා නෙවෙයිනේ බුදුරජාණන් වහන්සේ එක්ක වැරදුන තැනක් එහෙමනේ පෙන්නලා දෙන්නේ. ඒතොර ඒ වැරද්ද අපිට පෙන්නලා දෙන්නේ තිරේෂා මෙහෙම වැරදුන කෙනෙක් හිටියා වර්තමානෙත් මෙහෙම වර්ධින්න අපිට පුළුවන් ඒ නිසා බේරෙන්න. ඒ පණිවිඩය තමයි භාග්‍යතුන් වහන්සේ එහෙම අපිට දෙන්නේ. ඒතර ඒ වගේ හරිය ලස්සන ලස්සන කියන්නේ ඉතින් ශෝකදායී සිදුවීමක්. සිදු වුණා බුදුරජාණන් වහන්සේ කාලේ. ඉතින් එක දවසක් මේ එක කාන්තාවක් මේ දඹදිව භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ දැන් මේ ගෑනු කෙනා එළියේ දැන් එලි මහණේ හවස් භාගයේ දැන් එළියට වෙලා එනකොට එක සැරේටම වැසිකිලි ගඳක් ආවා. එහෙම ඇසිකිලි ගඳ ගහනකොට මේ විරූපී ඇටසැකිල්ලක් වගේ මේ හිසේ කෙස් දෙක තුනක් තියෙන ඇට පෑදිච්ච ඇඳුමක්වත් නැති ඇඟේ පස් තවරගෙන දැන් මුළු ඇඟම කහ කහ මේ ගඳ ගහන පෙරේතියක් ඉස්සරහා හිටගත්තා. එහෙම. අර ගෑනු කෙනා අහනවා කවුද ඔයා ඔච්චර මේ ඇඳුමක්වත් නැතුව මේ අප්‍රසන්න ගඳ ගහන මේ ඔයා කවුද කියලා අහනවා. එහෙම. ඊට පස්සේ කියනවා අනේ නංගී ඔයාට මතක නැද්ද මං ඔයාගේ අක්කා මත්තා කියනවා. ඊට පස්සේ කවුද මත්තා ආ අක්කේ කියලා දැන් මෙයා කතා කරනවා. බලනකොට ඒ සිද්ධිය වෙලා තියෙන ඉතිරේෂා මේ ඒකෙදි භාග්‍යතුන් හසේ දේශනා කරනවා දැන් මේ මත්තා කියන මේ කාන්තාව මේ ප්‍රේති වෙලානේ දැන්. එහෙම. ඊට පස්සේ මෙයා දැන් විස්තරේ කියනවා. එතකොට දැන් මේ කලින් ජීවිතේ මේ ගෑනු කෙනා හරි ලස්සනයි. ලස්සනයි ආඩම්බරයි. දැන් ලස්සනයිනේ. ඊට පස්සේ ධර්මයක් නැති ජීවිතයක්. ඒ කියන්නේ මේ මොකුත් වැටහීමක් නැහැ. ඒ කියන්නේ හැම වෙලේම තරහ ගන්නවා. ලස්සන නිසා අනික් කෙනෙක්ට යටත් වෙන්න කැමතිත් නැහැ. ඒතර දැන් විවාහ වෙලා ආවා නැන්දම්ම මාමගේ ඉඳලා ස්වාමියාගේ ඉඳලා දැන් කවුරුත් මිනිස්සෙක් විවාහ වෙලා ආවට පස්සේ ටිරේෂ කැමති නැහැනේ උදේ නැගිට වෙලාවෙ ඉඳලා බනිනවා නම් නේ ගෙදර වැඩට ඉන්න කට්ටිය ඉන්නවා නම් තමන්ගේ ගෙදර නෝනා නැගිට වෙලාවෙ ඉඳලා නිදාගන්න යනකම් මරන්න වගේ වැඩ ගන්නවා නම් චුට්ටක් එහා මෙහා වෙනකොට කෑ ගහනවා නම් කවුරුත් කැමති නෑනේ. ඉතින් දැන් එහෙම කාන්තාවක් තමයි මේ කෙනා. ඉතින් හරිය නපුරුයි. හැම වෙලේම බැනගත්ත ගම ලෝකෙටම බැනගත්ත ගම ගෙදර ඉන්න මිනිස්සුන්ටත් බනිනවා, තමගේ මිනිස්සයාටත් බනිනවා, නැන්ද මාමටත් බනිනවා, අහල පහල අයටත් බනිනවා. ධනක් පිනක් කරනවා කියන එකක් නෑ. ඊට පස්සේ කොහොම හරි දැන් ඔහොම ඉඳදී මෙයාට දරුවෝ නෑ. එතකොට දරුවෝ නැති නිසා දෙවෙනි විවාහ ඒ කාලේ විවාහ දෙකක් කරගන්න පුළුවන් නේ. ඒතර දෙවෙනි විවාහය කරගත්තා. එතකොට එයාගේ නම තිස්සා. එයා අර ගෑනු කෙනා තරම් ලස්සන නෑ. හැබැයි ලස්සන නැති වුණාගේ හිත ලස්සනයි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් ලස්සන හිතක් මෙයා හදාගෙන තියෙනවා. දන් දෙනවා, සිල් රකින්නවා, ඊට පස්සේ නැන්ද මාමට හොඳට කතා කරනවා. ඊට පස්සේ වැඩට ඉන්න අයට වැරදුනොත් එයාලා කාලා බීලා දින්නේ. ඊට පස්සේ එයාලට කොහොමද එයාලට අසනීපද මේ හැමදේම හොයලා බලනවා. එතකොට ටීරේෂා දෙන්න චරිත දෙකක්නේ. එතකොට දැන් හොඳට කරුණාවන්ත එක්කනේ කතා කරනකොට නිතතින්ම අපි කැමති අපි කවුරුත් බැනුම් ගන්න කැමති නෑනේ. නේ උදේ නැගිටිනකොට තේ එක ඉල්ලනකොට මිනිස්සයාට බැනගත්ත ගමන් නම් ගෑනු කෙනා ඉන්නේ. නේද? ඊට පස්සේ නැගිට වෙලාවෙ ඉඳලා ගෙඩට වැඩට ඉන්න අයටත් කෑ ගහත ගත්ත ගමන් නම ඉන්නේ. ඒතර ඒ කෙනා ප්‍රිය නැහැනේ. එහෙම. එතකොට ගෙදර ඉන්න හැමෝම අරයට කැමති. ඒතර දැන් අරයත් කැමති හොඳට ඉන්න. ඒ වුණාට එයාට තේරෙන්නේ මගේ අඩුපාඩුවක් තියෙනවා කියන්නේ. ඉතින් දැන් මොකද කරන්නේ? පුළුවන් තරම් අරයට ඉරිසියා කරා. ඊට පස්සේ කියනවා මම ඔයාට හරියට ඉරිසියා කරා. ඉරිසියා කරලා තමයි මම මේ පෙරේත ලෝකෙ ඉපදුනේ කියලා අහනවා. ඊට පස්සේ අහනවා අක්කේ දැන් අරයාගේ ගුණවත්කම දැන් අර පෙරේති. පෙරේත ලෝකෙ ඉපදලා දැන් කතා කරනට අක්කේ ඔයා මේ මඩ ගාගෙන මේ ඉන්නේ ඇයි කියලා අහනවා. ඊට පස්සේ කියනවා දවසක් අපි හොඳට හවස් කාලේ ඔයා හොඳට නාලා කරලා දැන් මහත්තයා වැඩ ඇරලෙන වෙලාව. ඒතර දැන් මෙයා ඔයා හොඳට ඇඳගෙන ඉන්නකොට මම ඔයාව දැකලා මාත් හොඳට නාලා ලස්සන ඇඳුමක් ඇඳගෙන ආව ඔයාට වඩා ලස්සන එකක් ඇඳගත්තා කියනවා. දැන් මෙයාට ඕනේ දැන් අරයට වඩා මේ හොඳට ඉන්නනේ. දැන් කැමති ඒකටනේ. දැන් ඊසියා වෙන්නේ අර රූපේ ලස්සනට මෙයාට වඩා ප්‍රියමනක්. දැන් අරයා කැමති අනික් අයත් මෙයාත් එක්ක වට වෙලා කතා කරනවා නම් මෙයාට ආදරේ. ඒනට අරයාගේ දෝෂයක් තියෙනවනේ. ඒක තේරුම් ගන්න. එයා ඒක බලෙන් ගන්න යන්නේ. එහෙම. ඊට පස්සේ කියනවා දැන් මහත්තයා වැඩ ඇරලා එනකොට අරයා කොච්චර ලස්සනට ඇඳගෙන හිටියා දැන් මහන්සි වෙලා දවස් 30ේම වැඩ කරලා ගෙදර එනකොට ඇඟට කඩා පනින එක්කෙනෙක් ළඟට යන්නේ නැහැ නේද දේවේෂා? එහෙම. කරුණාවෙන් ආ කොහොමද තේ ටිකක් දෙනවා නම් එයාටනේ කතා කරන්නේ. ඉතින් එතකොට දැන් අර මිනිස්සයා ඇවිල්ලා දැන් අර ලස්සනට ඇඳගත් ගෑනු කෙනා එක කතා කරන්නේ. 30 මත්තා එක කතා කරන්නේ 31 තමයි කතා කරන්නේ. ඊට පස්සේ දැන් හරිය ඉරිසියාවෙන් පැහැෙනවා. ඊට පස්සේ දැන් මෙයා මොකද කරන්නේ? හොඳයිකෝ මං හුදු දෙකක් කරන්නම් කියලා අර මිනිස්සේ එහා මෙහා වෙනකන් ඉඳලා පස් ගොඩක් ගෙනල්ලා අර ගැඟට ගැහුවා. ඉතින් අර ගෑනු කෙනා ඉතින් ඒකත් ඉවසගෙන එයාගේ ගුණවත්කම ඉතින් අර ස්වාමියාට කියන්නේත් නැතුව ආපහු නාල ඉවරලා පිරිසිදුලා හිටියා. ඔයාට ඒ කරපු කර්මයට මං අද මේ ඇඟ හැමතැනම මඩ ගාගෙන ඉන්නේ කියනවා. එහෙම. නැතර යාට එදා ඒ කරගත්ත එක මේ පෙරේත ලෝකෙට ආවට පස්සේ යාට විපාක දීලා. එහෙම. ඊට පස්සේ අහනවා එතකොට අක්කේ වාට එක ඇඳුමක්වත් නැහැ. මේ වැසිකිලි ගඳ ගහනවා. ඊට පස්සේ ඔයා කහ කහ ඉන්නේ ඔය කහන්නේ මොකද කියලා අහනවා. ඊට පස්සේ කියනවා මේ අනේ නංගි අපි හැමදාම බෙහෙත් ගේන්න යනකොට මට ඔයත් එක්ක ඉරිසියාවනේ තිබුණේ. හැමෝම කතා කරන්නේ ඔබත් එක්ක. ඊට පස්සේ හැමෝම මේ ප්‍රශංසා කරන්නේ ඔයාට. ලස්සනට හිටියේ නැතත් මට වඩා ලස්සන නැතත් හැමෝම ඔයාව තමයි පිළිගන්නේ. ඉතින් මං හිතුවා හොඳයිකෝ මම මොකක් හරි කරන්නම් කියලා. මේ දෙන බෙහෙත් ගේන කැලේට යනකොට මෙයා මොකද කරන්නේ? බෙහෙත් කූඩේටම අරන් එනවා කහඹිලියක්. කාම්බිලියා ගෙනල්ලා දැන් මෙයා මොකද කරන්නේ මෙයාට හොරෙන් ඇඳේ අර කාම්බිලියා ටික ඔක්කොම ගන්නවා. පහුවදා අර ගෑනු කෙනා නිදාගෙන නැගිටිනකොට හැම තැනම ගෙඩි දාලා. ඊට පස්සේ දැන් මෙයා කහ කහ දැන් විඳවනකොට අරයා යසයි උඹට යසයි උඹට කියලා අර ඉරිසියාවෙන්නේ දැන් කරේ. එහෙම. දැන් කින් සතුටු වුණා. ඊට පස්සේ දැන් අර ගෑනු කෙනා අමාරුවෙන් බෙහෙත් කරගෙන දවස් ගාණක් එකකින් විඳ විඳව හිටියා. ඊට පස්සේ ඒකේ විපාකෙට කියන මං ඇඟ කහන්නේ. ඊළඟට අහනවා ඇඳුන් නැතුව වැසිකිලි ගඳ ගහන්නේ මොකද කියලා අහනවා. ඊට පස්සේ කියනවා දවසක් අපේ ගෙදරට අර පාටි එකකට කතා කරා මතකද කියලා අහනවා. අහවල් නම් ගම් කියලා. එතකොට මම බලාන් හිටියා මටත් එන්න කියයි කියලා. දැන් ටිරේෂා රටට ලෝකෙට බැන බැන ඉන්න කෙනාට ඇත්තට මිනිස්සු කැමති නෑනේ. එහෙමයි. චුට්ටක් එහා මෙහා යන්න බැරි වෙනකොට ඇඟට කඩා පනිනවා නා. කරුණාවෙන් මෛත්‍රියෙන් වචනයක් කතා කරන්නේ නැත්නම් උදව්වක් උපකාරයක් කරන්නේ නැති කෙනෙක් ඇත්තටම අපිට ප්‍රිය නෑනේ. එහෙමයි. ඒතර අර මිනිස්සු ඇවිල්ලා 38 තමයි කතා කරන්නේ ඔය අපේ ගෙදර උත්සවයට එන්න කියලා. ඉතින් මෙයා ලස්සනට දැන් මොකද කරන්නේ? දැන් අරයා බලාගෙන මටත් කියයි කියලා. එයාට කියන්නේ. ඊට පස්සේ දැන් මෙයා දැන් මට කිව්වේ නෑ කියන එකෙන් හොඳයිකෝ දැන් යන හැටි බලමුකෝ කියලා දැන් අර ගෑනු කෙනා පැහි පැහි හිටියා. ඊට පස්සේ දැන් ඔන්න උත්සවයට යන්න මෙයා ලස්සන ඇඳුමක් එහෙම අරගෙන ඇවිල්ලා සෙන් පවුඩර් අරගෙන ඇවිල්ලා තියාන් ඉන්නකොට අර මත්තා කියන කෙනා මොකද කරන්නේ? අරයාගේ ඇඳුම් ටිකයි ඔක්කොම හංගනවා. සෙන් පවුඩර් ටික වැසිකිලි වලට දානවා. කියනවා විපාකේ විදිහට මට අද පෙරේත ලෝකෙ ඉපදිලා ඉන්නවා. අද මට වස්ත්‍ර නැහැ. මං එදා වැසිකිලි වලට ඔයාගේ මේ සුවඳ පවුඩර් මේ සෙන්ට් පවුඩර් ඔක්කොම දාපු එකේ විපාකෙට අද මං වැසිකිලි ගඳ ගන්නවා කියනවා. ඒතර බාරාණ සිරේෂ ඉන්නකම් මනුස්ස ජීවිතේ සතුටකුත් නැහැ. අනික් අයගේ සතුටත් නැසුවා. දැන් පෙරේත ලෝකෙට ගිහින් සතුටක් තියනවද? නැහැ. අඳින්න ඇඳුමක් නැහැ. දැන් එයා නට් එයා දැන් නැහුනේ දැන් එයාට ලබා ගන්නනේ. ඒවා ලැබුණෙත් නැහැ. දැන් විඳවනවා. එතකොට සිරේෂ අපේ ජීවිතේ අපිට යමක් නැති වෙන්නේ අපිට ඒක සසරේ අපි නැති වෙන විදිහට අපේ ජීවිතේ හසුරව ගත්ත නිසානේ. ඒතර දැන් එයා ඒක තේරුම් අරගෙන දැන් අර ඒකෙදි හරිය ලස්සන විස්තරයක් කියනවා අක්කේ මං ඔයාට කිව්වා මතකද කියලා අහනවා. අර ගුණවත් කාන්තාව කියනවා මතකද මම කිව්වා මේ පව්කම් කරලා දිව්‍ය ලෝකයන්ට හිතන්න එපා. ඔයා එතකොට හැම වෙලේම හිතුවේ මං ඔයාගේ වැරදිකාරයක් වෛරක්කාරියක් කියලා නේද මං ගැන හිතුවේ කියලා අහනවා. ඔයා දැන් හරියට ඒ කාලේ සල්ලි තියේදී දන් දුන්නෙත් නැහැ. කාටවත් අතේ සතේ තියෙන දෙයක් දුන්නෙත් නැහැ. දැන් ඔයාගේ ඇඳුමක් පැළඳුමක් දුන්නෙත් නැහැ. දැන් ඔයාගේ ඇඳුම් ඔක්කොම අදින ගෙදර වැඩට හිටපු වැඩකාරියෝ කියනවා. ඔයාගේ දේවල් පරිහරණය කරන්නේ වැඩට ඉන්න අය කියනවා. ඒතර බලන්න තිරේෂා ඒ වැරද්ද කොච්චර දුරදික ගියාද? දැන් ධර්මයේ නැති නිසානේ ඔක්කොමනේ. දැන් තමන්ගේ සතුටත් නැති කරගෙන අනිත් අයගේ සතුටත් නැති කරගෙන නැති අකුසල් ඇති කරගෙන අනික් අයගේ හිත රිදවලා එතකොට දැන් ඔය ජීවිතේ ඔතනින් ඉවර වෙන්නේ නැහනේ දැන් പ്രേත ලෝකෙට ගියා විඳවන්නේ ඊට පස්සේ ආයමයට නිරේට යන්න සිද්ධ වෙනවනේ. ඒතර කොහොම ওই විපාකෙයිද? ඊට පස්සේ දැන් පෞල් ජීවිත විනාශ කරලා අනෙක් අයට දුන දුක් පීඩා ඕක මනුස්ස ලෝකෙට එනකොට ආයෙ වර්ධිනවනේ. එතකොට ඊට ඒකයි භාග්‍යතුන් වහන්සේ අපිට ওই සිදුවීම් එක එක පෙන්නලා මේ പ്രേත වස්තු වල හරියට තියෙනවා ඊට මේ කාන්තාව ඊර්ෂියා කරලා. ඒ කියන්නේ ඒ പ്രേත වස්තු වල නෑ පුරුෂයෙක් මේ මාමා පුතාට ඊර්ෂියා කරලා එහෙම විස්තර නෑ. කාන්තාවමයි තියෙන්නේ. එතකොට ගොඩාක් කාන්තාව പ്രേත ලෝකෙ ගිහින් තිනවා ඊර්ෂියා කරලා. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ හරිය භයානක අකුසලයක් අපි තුල මේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඒක අපි දුරු කරගත්තේ නැත්නම් මේ සසර පුරාවම අපේ දුගතිය වටේ අකුසලය දන් යනවා. එනිසා අපි අපේ ජීවිත හරි විදිහට සකස් කරගන්න නම් අවබෝධයෙන් යුක්තව කටයුතු කරන්න ඕන. මේ කියපු කාරණාවන් ජීවිතවලට ගලපගෙන කටයුතු කරන්න ඕන. ඉතින් අර පින්නත් මැන්ස් කිව්වා වගේ අකුසලයේ හඳුනාගෙන ඕන අපි කටයුතු කරන්න. ඒ තුලින් තමයි අපිට මේවා දුරු කරන්න පහසුවක් සැලසෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අනුව අපි කටයුතු කරන්න ඕන කියන වගේ මතක් කරනවා. ඉතින් පින්නත් මැන්ස් අපි අවසාන වශයෙන් කතා කරමු කොහොමද ඇත්තටම මේ தත්වයන් මඟහැර ගනිමින් අපේ ජීවිතයේ දැහැමි ජීවිතයක් බවට පත් කරගෙන අපේ ජීවිතය දහමින් පෝෂණය කරගෙන හරි විදිහට මේ ස්ත්‍රීත්වයක් ලැබූ අපි යම්කිසි අකුසල කර්මයක් නිසා ස්ත්‍රීත්වයක් ලැබපු අපි කොහොමද නිවැරදි විදිහට මේ ජීවිත ගමන අපිට එහෙම බැරිද පින්නදන්ස අපේ ජීවිත වෙනස් කරගෙන හරි විදිහට සකස් කරගෙන ජීවිතේ වෙනස් කරගෙන මේ දහම තුලින් පෝෂණය කරගෙන මේ ජීවිතේ වෙනස් කරගෙන හදාගෙන මේ ගමන යන අපිට බැරිද පින්නදන්ස අපි මේ කරණාව පහදා දෙමින්ම මේ කතා බහ පිළිබඳව යම් විදිහකින් අවසාන වශයෙන් මේ අයට යම් ධර්මානුකූල විසඳුමක් ලබා දෙමු. එහෙමයි තිරේෂා. ඒකෙදි තිරේෂ දැන් අපි මුලදී කතා කරන්නේ භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වලා දුන්න අපි තුළ මේ දුර්ගුණේ තියෙනවා. එහෙමයි. දැන් අපි කතා කරා මේ දුර්ගුණේ දුරු කරන්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේත් පෙන්වලා දුන්නා. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අකුසල් දුරු කරන ධර්මයක් කුසල් වඩන ධර්මයක්. ඒතර අපිට බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසය තියෙන්න ඕනේ. මේ අකුසලයේ අපි දුර්ගුණේ අපි තුල තියෙනවා. ඒක දුරු කරන්න පුළුවන්. අපිට සාක්ෂි තියෙනවා. රහත් තෙරණින් වහන්සේලා. එහෙම. නේද? කියන්නේ අකුසලයේ දුරු කරපු උත්තම භාවයටපත් වුණ භික්ෂුණී සංඝයා වැඩ හිටියන උතුම් රහත් තෙරණි මේ තෙරණින් වහන්සේලා බිහි වුණානේ. එහෙම. ඒතර ඒ ශක්තිය අපිට තියෙනවා. ඒක ඒකාන්තයෙන්ම සිද්ධ වෙන දෙයක්. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තමයි ටිරේෂ් අපි මේ ඉරිසියාව දුරු කරගන්න තියෙන්නේ. ඒතර භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වලා දෙනවා චූලකම්ම විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සුබ කියන තරුණය පුතාට සුබ කියන තරුණයාට කියනවා පින්වත් සුබ කම්මස්ස කෝමේ කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දෝ කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමේ කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් බුදුරජාණන් දේශනා කරන මේ සත්වයාගේ ජීවිතේ නෑදෑයා තීරණය කරන්නේ. ඊට පස්සේ ආගේ ජීවිතයේ උපත තීරණය කරන්නේ පිළිසරණ මොකක්ද මේ හැමදේම තීරණය කරන්නේ එයාගේ ක්‍රියාව කියනවා. ඒතර මේ ජීවිතේ අපිට යම් රූපයක් ලැබිලා තියෙනවා නම් ධනයක් ලැබිලා තියෙනවා නම් අපිට යම් දෙමව්පියෝ ඉන්න සමහර සමහර දෙමව්පියෝ ඉන්නවා දරුවෝ තමන්ගේම දරුවෝද කියලා හිතා ගන්න බෑ. එහෙම සමාජයේ දරුවෝ අපිත් එක්ක කතා කරනවා. එහෙම. ඊළඟට එතකොට දෙමව්පියෝ නිසා විඳවනවා. ඊට පස්සේ බිරිඳ ස්වාමියා නිසා විඳවනවා ඉන්නවා. දරුවෝ නිසා දෙමව්පියෝ විඳවනවා. එතකොට මේ හැමදේම අපි කර්මයේ දායාද කරගෙන න්යාවේ. කියන්නේ අපි කරපු දේවල්. ඒක තමයි බුදුරජාණන් අපිට පෙන්නලා දෙන්නේ. එතකොට බුදුරජාණන් දේශනා කරන අපි යමක්ද වපුරන්නේ ඒක අපිට ලැබෙනවා. එතකොට අපිට මේ ජීවිතේ ලැබිලා තියෙන කලින් වපුරපු දේ අපි කරපුම ක්‍රියාව. එතකොට අපිට මේ ජීවිතේ රූපේ නැත්තම් අපි තේරුම් ගන්න ඕනේ අපිට රූපේ නැති රූපේ ලැබෙන පින අපි කරගෙන නැහැ. එහෙමයි. කවුරු හරි කෙනෙක් ලස්සන රූපයක් ලැබෙන්නේ තිරේෂයා එයා බුදුරජාණන් දේශනා කරන එයා තරහ අරගෙන නැහැ. ඒතර අපිට ලස්සන රූපයක් නැතුව ලස්සන කෙනෙක් දකිනකොට අපි රිසියා කරනවා කියලා කියන්නේ අපි මේ ජීවිතේ අපිට රූපේ නැහැ. අපි නැති රූපේ ලැබෙන පින කරගන්නේ නැතුව තව අකුසලයක් එකට එකතු කරගන්නවා. ඒතර අකුසල් දෙකයි. නේ? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කවුරු හරි කෙනෙක්ට පිළිගැනීම නැත් පිළිගැනීම තියෙනවා නම් එයා සසරේ අනික් අයට ලැබෙනකොට ඉරිසියා කරලා නැහැ. එතකොට අපිට පිළිගැනීම නැතුව මේ ජීවිතේ අපි පිළිගැනීම තියන අයට එක එක දේවල් කරනවා නම් ඒව නැති වෙන්න එක එක ඒවා කරනවා නම් සසරට පිළිගැනීම නැති වෙන එකක් අපි කරගන්නේ. ඊළඟට තිරේෂා ඔන්න කවුරු හරි කෙනෙක් හොඳට විවාහ ජීවිතය ගත කරනවා. දරුවොත් එක්ක. එතකොට විවාහ ජීවිතයක් හොඳ පෞල් ජීවිතයක් ලැබෙන්නේ එයා වැරදිකාම සේවනය නොකරපු නිසා. සතුට ආදරයේ තියෙන පවුල ඒකෙන් තිරේෂක සැපක්නේ. එහෙමයි. දැන් අම්මා තාත්තා ගහමරා ගන්නවා නම් දරුවෝ සතුටෙන් නැත්තම් එතන දුකක්නේ තියෙන්නේ. ඒතර කවුරු හරි කෙනෙක් හොඳ පෞල් ජීවිතයක් ගත කරනවා කියලා කියන්නේ ඒක පිනකින් ලැබෙන එකක්. ඒතර අපිට ඒක නැත්තම් ඒ සසරේ අපි ඒ පින අරගෙන ඇවිල්ලා නැහැ. ඒතර අපි ඒ ඒ අය දිහා බල බල අනේ මුන් හොඳට ඉන්නවා කිය කිය හූල්ල හූල්ල ඒක නැති වෙන දේවල් අපි කරොත් අපිට මේ ජීවිතේ නැති සසරේ වැරදිලා අපි මේ ජීවිතේ ඉස්සරහ ජීවිතෙත් වරද්ද ගන්නවා. අනාගතෙත් වරද්ද ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර අය නිරෝගී නිරෝගී වෙලා තියෙන සත්තු මරන්නේ නැති නිසා කලින් ජීවිතේ සත්තු මරපු නැති අය නිරෝගී වෙලා ඉන්නවා ඊළඟට ධනෙ වේවා ධනෙ ලැබිලා තියෙන යා දන් දීලා ඒතර සල්ලි හම්බ වෙනකොට කෙනෙක්ට සමහර අය ඉන්නනේ දුප්පත් වටින ව්‍යාපාර පටන් ගන්නවා උන් අහිංසකව ඉඳලා මොකක් හරි පුංචි බිස්නස් එකක් පටන් ගන්නනේ දැන් උන් අනික් කට්ටිය බලන් ඉන්න මොන් කොහෙන් සල්ලි හොයනවද දන්නේ නැහැ ඒතකොට යා සසරේ සංගයාට උපස්ථාන කළා දන් දුන්න පිනෙන් තමයි ඒක ලැබෙන්නේ. ඒතර අපි ඒක දන්නේ නැත්නම් අපි ඔන්න කියනවා මුන් කුඩු බිස්නස් කරලා වෙන්න ඇති. මොන හරි යටිමඩි ගහනවා වෙන්න ඇති. එහෙම කියලා අරක නැති වෙන විදිහට ඒ අයට අපහාස වෙන විදිහට අපි මේ දේවල් කරනකොට අපි තවත් අකුසලයක් රැස් කරගන්නවා. අපේ දියුණුව අපිම වනස ගන්නවා. ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඒ නිසා අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඉස්සල්ලාම වැටහීමක් තියෙන්න ඕනේ. අපිට යමක් ලැබිලා තියෙනවා නම් ඒ රූපය, කටහඬ, කටහඬ කෙනෙක්ට ලැබෙන්නේ ආ සසරේ කරගත්ත. දැන් කටහඬ නැති අය ඉන්නවනේ කතා කරන්න බැරි අය ඕන තරම් ඉන්නවනේ. එහෙමයි. කතා කරන්න වචන පැහැදිලි නැති අය ඕන තරම් ඉන්නවනේ. එහෙමයි. ඒතර කටහඬ ලැබෙන පින අපිට නැත්තම් ඒතර ඒක අපිට සසරේ අරගෙන ඇවිල්ලා නැහනේ. අපිට යමක් නැත්තේ ඒ දේ ලැබෙන දේ අපි කරගෙන නැහැ. නේ. ඒතොර අපි මේ ජීවිතේ ඒ ලැබිලා තියෙන අය දිහා බල බල හූල්ල හූල්ල නේද? ඒ සතුට නැති වෙන දේවල් අපි කරොත් ඉගෙන ගන්න බැරි නම් අපි මේ ජීවිතේ කරන්න ඕනේ ඒක නසන එක නෙවෙයි. ඒ කියන එක ඉගෙන ගන්න කෙනෙක්ට පොත්පත් දීලා ඒවට අනුග්‍රහ කරන එක නේද? නැත්නම් අපි මේ ජීවිතේත් වනසගෙන ඊළඟ ජීවිතේත් වනස ගන්නවා. ඒතර අපි මේ අපිට පුළුවන් නම් ලස්සන රූපයක් තියෙන කෙනෙක් දැක්කොත් අනේ මෙයා දන් දුන්න කෙනෙක්නේ. සාදු සාදු කියලා ඒ පින අනුමෝදන් වෙන්න අපිට මේ ජීවිතේ රූපේ නැති වුණාට තිරේෂා ඊළඟ ජීවිතේ රූපේ ලැබෙන පින අපිට රැස් වෙනවා. අපි ඉරිසියා කරන්නේ නැහනේ. ඊළඟට ඉන්න අයත් එක්ක ප්‍රිය වෙනවා. නැත්නම් අපි ලස්සන එක්කනේ දැක්කම මේ මිනිස්සියත් එක්කත් අපි ඊට පස්සේ නයි වෛර වෙනවනේ. තරහ වෙනවනේ. ඊළඟට විවාහ ජීවිතයක් ගත කරනට අනේ මේ දෙන්න සසරේ වැරදි කාම සේවනය කරලා නැහනේ. මේ අය සතුටින් පෞල් ජීවිතේ ගත කරනවා කියන ඒක දිහා බලලා අපි සතුට වෙන්න පුළුවන් නම් අපි අර සසරේ වැරදෙන අපිට වැරදුනානේ. ඒ නිසානේ අපිට සතුට ජීවිතයක් නැත්තේ. එතකොට ඒක ඔස්සේ අපි අකුසලයකට යන්නේ. ඊළඟට අපිට අපිට සල්ලි නැත්තම් ඊට පස්සේ අපිට පිළිගැනීමක් නැත්නම් අපිට පුළුවන් නම් අනික් අය දිහා බලලා මෙයා සසරේ ඉරිසියා කරලා නැහැ. මෙයා සසරේ දන් දීලා මෙයා සසරේ සත්තු මරලා නැහැ. ඒ කියන්නේ එක එක දේවල්ට එක එක එක එක පිනෙන් බලපාන. එහෙමයි. ඒතකොට ඒ පින කරගෙන කියලා අපිට සතුටු වෙන්න පුළුවන් නම් එතකොට එයාගේ ජීවිතේ මේ ජීවිතයට සතුට හරි තියෙනවා. දැන් අපි රිසියා කරා කියලා රූපේ ලැබෙන්නේ නැහනේ. ඇත්තටම අපිට පීඩාවක්නේ තියෙන්නේ බල බල බල බල දුක් වෙන්න තියෙන්නේ. මුන් හොඳට ඉන්නවනේ මුන් හොඳට කාලා බීලා ඉන්නවනේ මේ ගෙවල් හදනවා දැක දැක අපි හොල්ල හොල් ඉන්න ඉතින් අපේ ගෙදර සතුට නෑ එතකොට. එහෙමයි. නේ ඊට පස්සේ ළමයි ඉගෙන ගන්නවා බල බල අපිට තියෙන දුකෙන්. එතන මේ ජීවිතේ සතුටක් නැහැ. ඊට පස්සේ මැරිලා ගිහින් සතුට තැනකුත් නැහැ. සසරට සසරකුත් නැහැ. නේ ඉතින් ඒ නිසා අපිට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන බුද්ධ දේශන තුලින් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන අදහගෙන අපි තුළ මේ දුර්ගුණයේ තියෙන බුදුරජාණන් දේශනා කරානේ මේ අකුසලයේ දුරු කරන්න කියලා. ඒ අකුසලයේ දුරු කරලා අපි ගුණවත් වෙන්න මහන්සි ගත්තොත්, ඒ කියන්නේ තිරේෂ දෙවිවරු දිව්‍යාංගනාව වුණාය කියනවා. මොගලන් මහරහතන් වහන්සේට විමානවත්වල ස්වාමීනි අපි දිව්‍ය ලෝකයට ආවේ වෙන මුකුත් කරලා නෙවෙයි කියනවා. අපි ඉරිසියා කරේ නෑ කියනවා. ඒතර ඉරිසියා නොකරපු කාන්තාවට දෙවියන් අතරටම යන්න පුළුවන්. එහෙම. එතකොට දිව්‍ය ලෝකෙ ගියාට පස්සේ අර සැප ඔක්කොම තියෙනවා. නේ අපි මෙතනින් ඉවර වෙන කතාවක් නෙවෙයි තිරෂා මේ ජීවිතේ. අපි මේක ජීවිතේ ඉස්සරහට තව යන්න තියෙනවා. අපි ධර්මය අවබෝධ කරගන්නකම් මේ සසරේ කැරකි කැරකි යන්න එපායි. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි ලං කරගන්නවා කියලා කියන්නේ අපිට සැප ලැබෙන දේවල් ලං කරගන්නවා කියන එකනේ. අපි මේ ජීවිතයේ දුක් විඳ විඳ ආයෙමත් දුකක් පතන්න නම් අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ඕනේ නැහනේ. ඉතින් අපි ජීවිතේට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ලං කරගන්නවා කියලා කියන්නේ අපි දුක බැහැර කළ සැපදායි දේවල් ලං කරගන්නවා කියන එක. ඒතර නිවන සාක්ෂාත් කරනවා කියන්නේ මේ ලෝකයේ තියෙන පරම සැපය. ඒ තාක් යන්නද අපි මේ දුර්ගුණ නැති කරගන්නේ. ඒතකොට නිවන සාක්ෂාත් කරා උත්තම උත්තමාවියෝ. එතකොට ඒ තාක් යනකම් අපි මේ අඩුපාඩු සකස් කරගන්න එපා. එතකොට කවුරු හරි කෙනෙක් භාග්‍යතුන් වහන්සේ අදාහගෙන මේ ඉරිසියාව දුරු කරනවා නම් එයාට නිරයෙන් නිදහස් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ යාට සුගතිය දක්වාම ජීවිතය අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි කාන්තාව විදිහට අපි නම් කරගන්න ඕනේ. ඒ ධර්මයේ ලං කරගන්නකොට අපේ දුරුගුණ නැති කරගෙන බුදුරජාණන් වහන්සේ අපිට සාක්ෂි පිට රහත් තෙරණින් වහන්සේලාගේ තේර තේරි ගාතක් පෙන්නලා දුන්නනේ. එහෙමයි. දුරුගුණේ දුරු කරන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේත් අප වුණා. එහෙමයි. ඒතොර ඒක අපි පන්නරය කරගෙන ඒක සාක්ෂිය කරගෙන ශාවකයන් වහන්සේලා සිහි කර කර මේ දෙවියන් අතරට මං යන්න ඕනේ කියලා හිත හිත අපිට ඉරිසියාව දුරු කරන්න පුළුවන් නම් අපිට පුළුවන් අපේ ජීවිතය ඇත්තටම සාර්ථක කරගන්න. මේ ජීවිතේ මහ පුදුමාකාරයි මේ හැම එකක්ම එකට බැඳිලා තමයි පවතින්නේ දාමයක් විදිහට හරියට. ඉතින් අපි කරන්නේ යම් දෙයක්ද ඒ අනුව තමයි අපි අපිට නැවත වතාවක් ඒවේ ඵල විපාක ප්‍රතිවිපාකයන් ලැබෙන්නේ. ඒ නිසා යහපත් දේවල් කරන ඔබට යහපතක්ම තමයි සිද්ධ වෙන්නේ. අයහපත් දේවල් කළොත් ඒකේ ප්‍රතිඵල බොහොම භයානක විදිහට අපට අත්විඳින්නට සිද්ධ වෙයි. ඒ නිසා අපි මේ ජීවිතය තුළ පමණක් නොවේ අපිට මෙතනින් එහාටත් ජීවිතයක් තියෙනවා කියන එක සිහියේ තබාගෙන අපිට මෙතනින් එහාටත් ජීවිතේ ගමන් කරන මේ සංසාරයේ හරිම දීර්ඝයි මේ සංසාර ගමන හරිම භයානකයි ඒ අවබෝධයත් එක්ක තමයි අපි මේ සමාජය තුළ කටයුතු කරන සියලුම දේවල් සිද්ධ කරද්දී අපි සිහියෙන් යුක්තව කටයුතු කළ යුතු වන්නේ ඉතින් පින්නත් මනස අද දවසේදීත් අපිට බොහොම හොඳින් මේ කරුණු කාරණාවන් පහදා දුන්න බොහෝ දෙනෙකුගේ ජීවිතය යහපත් කරන්න අපේ පින්වත් මෑණන් වහන්සේ ධර්මයේ තුල අඩංගු වෙන කරුණු කාරණාත් එක්කම විග්‍රහ කරමින් අපිට පහදා දුන්න. ඉතින් පින්වත් මැන්නන් සතු දවසේදීත් අපි ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා මේ ගෞතම බුදුසසුන තුළදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ පිණිසම රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් එකසේ හේතු වාසනා වේවා එකසේ අනුමෝදන් වේවා කියලා